මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යම්කිසි ඉලක්කයක් ඇතුව තමයි ධර්මයේ හැසිරෙන්නේ. ධර්මයේ ප්‍රගුණ කරන කෙනා, ධර්මය අහන කෙනා, ධර්මයේ නුවණින් විමසන කෙනා ඒකාන්ත වශයෙන් තියාගත්ත ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මේ සංසාර දුකින් අත් මිදෙන්න ඕනේ කියන ඉලක්කය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන ඉලක්කය. එතකොට දැන් මේ ඉලක්කය තියෙන කෙනා මේ ලෝකේ කවුරු හරි කොතන හරි ජීවත් වෙනවා නම් එයාට මොකද්ද කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පෙර යම්කිසි කෙනෙක් සීලය තුල පිහිටනවා නම් අන්නේ සීලය ආරක්ෂා කරන්න පටන් ගත්ත කෙනා විමසන්න ඕනේ මොකද්ද කියලා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත කියන මහරහතන් වහන්සේ විමසනවා නිවන පිණිස කැමැති කෙනෙක් සිල් රකින්න ගත්තට පස්සේ මෙයා මොකද්ද විමසන්න ඕනේ එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධ ගැන තමයි විමසන්න ඕනේ කියලා ඊට පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා එතකොට එයාට මොකද වෙන්නේ? සරියුත් මහරහතන් වහන්සේ වදාලා සීලයක් රකින්න ගත්තු කෙනා පංච උපාදානස්කන්ධ ගැන විමසනකොට මෙයාට සෝතාපන්න වෙන්න පුළුවන් වෙනවා කිව්වා. එහෙනම් පින්වත්නි ඔබ ඉන්න මට්ටම තුල ඔබට සෝතාපන්න ඵලයටපත් වෙන්න අවශ්‍ය නම් විමසන්න ඕනේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම පංච උපාදානස්කන්ධ ගැනයි විමසන්න ඕනේ. එතකොට විමසන්න ඕන විදිය දීර්ඝව විස්තර කරන මේ සූත්‍රය තුල නමුත් අපි මේ වෙලාවේ මාතෘකා කරන්නේ මේ සූත්‍රය නෙමෙයි නිසා ඒ සූත්‍රයේ පුළුල්ව සාකච්ඡා කරන්නේ සූත්‍ර අවශ්‍ය නම කියන්න මේ කියන කරුණු ටික සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය තුනේ සීල සූත්‍රය. ඒතර සංයුත්ත නිකාය තුනේම සූත්‍රයක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒතර මේ සීල සූත්‍රය තුල තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ මේ අග්‍රම ශ්‍රාවකයා වෙච්ච සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට ඒ උත්තර දෙමින් බොහොම මේ ඉදිරියට යම යනව පින්වත්නි අවසානයේ දක්වාම මේ ශාසනය තුළ ශ්‍රාවකේ අවසානයේ කළ යුතු තැනටම යනවා. ඒ දැන් සෝතාපන්න වෙනවා කියවනේ පංච උපාදානස්කන්ධ ගැන විමසනකොට ඊට පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සෝවාන් වෙච්ච කෙනා මොකද්ද කරන්න ඕන ඊළඟට? සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒත් පංච උපාදානස්කන්ධ ගැනම නුවණින් විමසන්න ඕනේ. එතකොට එයා සකදාගාමී වෙනවා කියනවා. කොටිත මහරහතන් වහන්සේ අහනවා එතකොට සකදාගාමී වෙච්ච කෙනා මොකද කරන්න ඕනේ? සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒත් පංච උපාදානස්කන්ධ ගැන තමයි විමසන්න ඕනේ. එතකොට එයා අනාගාමී වෙනවා. කොටිත මහරහතන් වහන්සේ අහනවා එතකොට ස්වාමීනි අනාගාමී වෙච්ච කෙනා මොකද කරන්න ඕනේ? සාරිපුත් මහරහතන් වහන්සේ එතකොට උත්තර දෙනවා අනාගාමී වෙච්ච කෙනත් පංච පාදානස්කන්ධ ගැන නෝනින් විමසන්න ඕනේ. එතකොට එයා රහත් වෙනවා. ඊට පස්සේ අහනවා රහතන් වහන්සේ මොකද්ද ස්වාමීන් වහන්සේ විමසන්න ඕනේ දැන්? හරි පුදුමයි රහත් වෙනවායි කිව්වනම් මෙන්න මේ දේ විමසලා ඉතින් අපි එතනින් එහාට අහන්න යන්නේ නැහැ මොකද එතනින් එහාට අපි දන්නවා දැන් කරන්න ඕන ටික කරලා ඉවරයි. රහත් උනායි කියන්නේ යන්න තියෙන පරතරටම ගිහිල්ලා ඉවරයි. හැබැයි දැන් මේකේ පුදුමේ තියෙන්නේ මේක උත්තර දෙන්නේ රහතන් වහන්සේ නමක් වගේ මේ ප්‍රශ්න ටික අහන්නේ රහතන් වහන්සේ නමක්. ඒ නිසා රහතන් වහන්සේ දන්නවා ආයි කළ යුතු දේ සියල්ල කරලා ඉවරයි අරහත්ත්වයටපත් වුනහම. උන්වහන්සේ අරහත්ත්වය සාක්ෂාත් කරාම නැවත උන්වහන්සේට මේ ප්‍රතිපදාව තුළ කළ යුතු කිසිවක් නැහැ. උන්වහන්සේ සේක නෙමෙයි අසේක කෙනෙක්. ආයි හික්මෙන්න දෙයක් නැහැ. හැබැයි රහතන් වහන්සේ නමක්ම ප්‍රශ්න කරන නිසා උන්වහන්සේ දන්නවා රහතන් වහන්සේ විමසන දෙයක් තියෙනවායි කියන එක. ඒ නිසා උන්වහන්සේ ප්‍රශ්න අහන්නේ උන්වහන්සේට දැනගැනීමට නෙමෙයි අපි වෙනුවෙන් පින්වත්නි. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ආයෙත් ඇහුවා එතකොට ස්වාමීනි අනාගාමි කෙනා පංච උපාදානස්කන්ධ ගැන විමසනකොට රහත් වෙනවා නම් රහත් වෙච්ච උත්මයා මොකද්ද විමසන්න ඕනේ කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ රහත් වෙච්ච උත්මයත් පංච උපාදානස්කන්ධ ගැනම නුවණින් විමසනයි කෝ පිරිණවම් පානතුරුම මොකද ඒක මේ ජීවිතේ සැපේ පිණිසක හේතු වෙන හින්දා සුඛ විහරණයක් කිව්ව ඒ විමසීම එහෙනම් ඔබ තේරුම් ගන්න පින්වත්නි ඔබ මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකත්වය යම් දවසකද ලබාගත්තේ ඒ කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට හිතනවනම් ඔබට කවදාක හරි මේ ජීවිතේ බැරි නම් කොයියම්ම ජීවිතයක හෝ ඔබ කවදා හරි පිරිනිවන් පානවද? අන්න එදා දක්වාම මේ මොහොතේ පටන් ඒ දක්වාම ඔබට නුවණින් විමසනවා නම් යෝනිසෝ මනසිකාරය තුල ඔබේ මානසිකාරය පවත්වන්න ඊටාම වටින විමසිය යුතුම අවශ්‍යම දේ තේරුම් ගන්න පංචපාදානස්කන්ධ ගැන නුවණින් විමසන්න ඕනේ. ඉතින් එතකොට මේ පංච උපාදානස්කන්ධ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නත් ඕනි. පංච උපාදානස්කන්ධ ගැන අවබෝධයක් ඇතිවීම පිණිස පුළුවන් නම් සංයුත නිකායේ තුන පොත් වහන්සේ හොඳට කියවන්න. එතකොට මෙතෙන්දී අපි මතක් කරන්න සංයුත්ත නිකායේ තුන කියන්නේ කන්ද සංයුත්තේ කන්ද සංයුත්ත කියන්නේ ස්කන්ධ ගැන පංච උපාදානස්කන්ධ ගැන තියෙන සූත්‍ර සංයුක්ත කරලා එක එකට එකතු කරලා තියෙන සංයුතනිකායේ තුනේ කන්ද සංයුත්තේ හැකිතරම් ඉහි දේශන කියවන්න. කියවලා මේ උපාදානස්කන්ධ ගැන අවබෝධයක් ඇති කරගන්න. පින්වත්නි, ඒ වගේම උපාදානස්කන්ධ ගැන හොඳ අවබෝධයකට හරියට එන්න නම් ඔබට උතුම් අභිධර්මයේ පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි. නැත්නම් රූපය ගැන පටල ගන්නවා මේ ස්කන්ධ ගැන හරියට අවබෝධයකට එන්නේ නැහැ නිකන් උඩින් හිතා ගන්නවා මේ ඇඟට තමයි පංචස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ මේ ඇඟට ගිය කී ඉන්නවා. නම මේ ස්කන්ධ කියන්නේ ඊට වඩා බොහෝම පුළුල් දෙයක්. ඒ ගැන අවබෝධයක් ඇති කරගන්නට මේ කෙටි කාලය ඇතුලේ අපිට කාලය නෙමෙයි නමුත් අපි තව දෙයක් සලකනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇසුරු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් ගැඹුරු ධර්මාවබෝධයට කැමති අය. ඔවුන් හරි ප්‍රියයි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට අවබෝධ කරන්න බොහොම අර්ථ සම්පන්න ගැඹුරින් කරුණු විමසන්න. එවැනි පිරිස ගුවන්විදුලි සංස්ථාවේ දේශනත් එක්ක ඉන්න බව අපි දන්නවා. මේ දේශන ශ්‍රවණය කරන බව දන්නවා. හැබැයි මේ වගේ ගුවන් විදුලියක ඒ කියන්නේ විවෘත මාධ්‍යයක ධර්ම දේශන කරනකොට දේශකයන් වහන්සේට තියෙන්න ඕනේ තවත් අවබෝධයක් ධර්මය අහන සියලු දෙනාම ගැඹුරු ධර්මය දන්නේ නෙමෙයි. ඒ නිසා දේශකයන් වහන්සේ නමක් විදිහට අපිට සිද්ධ වෙනවා විවෘත මාධ්‍යයක දේශනයක් කරනකොට ධර්මේ නොදන්න කෙනා විශේෂයෙන් ඉලක්ක කරලා ධර්මය කියන්නේ. ඇයි ඒ දන්න කෙනාට ආය අමුතුවෙන් නොකියුවත් එයා දන්නවා. ඒ නිසා එයාට එතනින් එහාට හොයන්නත් එයා දන්නවා. කොහෙන්ද හොයන්න ඕනේ මොකද්ද කියවන්න ඕනේ? දන්න කෙනාට ඒව කියන්න දෙයක් නෑ එයා දන්නවා. ඒ නිසා එයා වෙනුවෙන් අපි ඉලක්ක කරලා මේ වගේ මාධ්‍යක දේශනය කරනට වැඩිය වටින්නේ නොදන්න කෙනා දන්න කෙනෙක් බවට පත් කරන්න. ඉතින් ඒකින්ද නොදන්න කෙනාට ගැළපෙන විදිහට සරල කරලා සරල භාෂාවෙන් අපි කතා කරන නිසා ඔබ දන්නා කෙනෙක් නම් ඔබේ තියෙන පාණ්ඩිත්‍ය වචන මම මෙතන භාවිතා කරන්නේ නැති බව ඔබ තේරුම් අරගන්න අපි කතා කරන්නේ ඉතාම සරලව මොකද්ද පංච උපාදානස්කන්ධ කියන්නේ කියලාවත් ජීවිතේට දන්නේවත් නැති කෙනෙක් වෙනුවෙන් තමයි අපි මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඒ නිසා ධර්මය හරියට දන්නේ නැති දැනගන්න ඕන අය හොඳට නුවණින් මේ දේශනේ විමස විමස අහන්න. පින්වත්නි අද අපි ඔබට කියා දෙන්න ඕනි කියලා කල්පනා කරපු සූත්‍රය සත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ දේශන අපරේ මේ පංච උපාදානස්කන්ධ ගැන වදාළ දේශනයකට සංයුක්ත කෙරුවයි කියලා මම ඔබට කිව්ව කන්ද සංයුක්තේ ඒ කියන්නේ සංයුත්ත නිකාය 3 කියන පොත් වහන්සේ තුල මේ උතුම් අනුශාසනය තියෙනවා. ඕකේ තියෙනවා රාද සංයුක්ත කියලා රාද කියලා හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේකින් නිතරම විමසපු මේ ගැඹුරු අවබෝධයක් ඇති දේශන රාශියක් එකට එකතු කරලා සංයුක්ත කරලා තියෙන රාද ස්වාමීන් වහන්සේගේම දේශන වෙනම කොටසක්. අන්න ඒ කොටසේ තියෙන සූත්‍රයක් වින්වත් මේ සත්ත සූත්‍රය. සත්ත සූත්‍ර නමින් තවත් සූත්‍ර තියෙනවා ත්‍රිපිටකය තුල. මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකාය 3. සවැත් නුවර ජේතවනාරාමේදී තමයි රාග ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේව මේ ප්‍රශ්නේ අහන්න මුණ ගැහෙන්නේ. පින්වත්නි රාග ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා මෙන්න මෙහෙම. සත්තෝ සත්තෝති භන්තේ උච්චති හිතාවතානුකෝ භන්තේ සත්තෝති උච්චති ස්වාමීනි මේ සත් සත්වයා සත්වයා කියලා කියනවා කොහොමද සත්වෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා. එතකොට රාජ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ දේශනේ කියලා දෙන විදිය පින්වත්නි හරිම අපූර්වයි. ඇයි හේතුව මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවක් භාවිතා කරනවා. මේක තේරුම් ගන්න. එතකොට උපමාවක් බුදු කෙනෙක් දේශනා කරන්නේ ඒ දේශනය අර්ථයේ ඒ දේශනාව තුළ කියා දෙන ගැඹුරු ධර්ම අරුත සරලව සාමාන්‍ය ජීවිතයේ දිනදා තියෙන අපිට දැනෙන දේත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතා වෙන සංඥාවල් එක්ක තේරුම් ගන්න ගැඹුරු අර්ථය වටහා ගන්න තමයි උන්වහන්සේ වගේ උපමා පාවිච්චි කරන්නේ. දැන් මේ දේශනාවේ තියෙන උපමාවේ තියෙන හරිම අපූර්ව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සෙල්ලම් ගෙවල් තියෙන පුංචි ළමයින්ගේ මෙන්න මේ සෙල්ලම් ගෙවල් උපමා කරලා සෙල්ලම්ජයක් උපමාවට අරගෙන කරපු සූත්‍රයක්. එතකොට පින්වත්නි දැන් ඔබ නිකමට හිතන්න මේ දේශනාව මේක දැන් සූත්‍රයක් මේක තියෙන ත්‍රිපිටකයේ එතකොට සූත්‍ර පිටකේ ත්‍රිපිටකයේ තියෙන එක අපි ටිකකට මේක ත්‍රිපිටකයේ කියන සංඥාව හිතින් අහක් කරලා නිකමට හිතන්න අවුරුදු 2000 ගානකට කලින් ලියපු මොකක් හරි ශිලා ලිපියක් තියෙනවා. අවුරුදු 2000 ගානකට කලින් ලියපු ලිපියක්. ඒක ගලක කොටපු අකුරු ටිකක් තියෙනවා. ඔබ හිතන්න ඕකේ සෙල්ලම් ගෙවල් ගැන පුංචි ළමයි සෙල්ලම් කරන සෙල්ලම් ගෙවල් ගැන මේ ගල් ලිපියේ සටහන් වෙලා තියෙනවා කියලා. අද ලෝකේ මිනිස්සු ඔය වාක්‍ය කොච්චර වටිනාකමක් දීලා කතා කරයිද? ඒ කියන්නේ අවුරුදු 2000 ගානකට කලිනුත් පුංචි ළමයි සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරලා තියනවා කියලා වැලිබත්තු වෙලා තියනවායි කියලා ඕක හරිය ඕනකමින් කතා කරයි. මොකද මේකෙත් පැහැදිලිව පින්වත්නි වැලි වලින් ගෙවල් හදනවා, බත්තු වෙනවා, එක එක දේ කරන වැලි සෙල්ලම් ගැනත් මෙතන කතා වෙනවා. එතකොට ওই වැලි බත්තු වෙන වගේ කතා වැලි අරගෙන ළමයි එහෙම සෙල්ලම් කරන දේවල් අර වගේ අවුරුදු 2000 ගානකට කලින් ලිඛිත මොකක් හරි සටහනක් තිබුණොත් ගලක හරි මොකක හරි දෙයක ඒක ගැන මිනිසුන්ට තියෙන වටිනාකම මෙච්චරයි කියන්න බැරි අපි මම කියන්නේ මේ සූත්‍රයේ ගැඹුරු වටින පංච උපාදානස්කන්ධ ගැන කියන කොටස ගැන කතා කරන්න ආයි දෙයක් නැහැ ඒකේ තියෙන වටිනාකම. නමුත් මේ උපමාව පවා කොච්චර වටිනවද කියන එක ඔබට මේ කියන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරයි කියනකොට මිනිසුන්ට ඒකේ අගයක් නැහැ. ත්‍රිපිටකයේ තිබ්බයි කොහොම ඒකේ අගයක් නැහැ. මේ වෙන කවුරු හරි රජෙක් ගලක කොටලා තිබ්බ කිව්වොත් එහෙම සෙල්ලම් ගෙවල් ගැන, වැලිබත් පිවීම ගැන අවුරුදු 2000 ගානකට උඩදී ඔය ගල පරිස්සම් කරයි මේ රටේ තියෙන වටිනාම සම්පත විදියට. දැන් බලන්නකො සීගිරි අර කාන්තාව ටිකකගේ චිත්‍රය ඇඳපු එක ඒ චිත්‍රයට මිනිස්සු දීලා තියෙන වටිනාකම. එතකොට අර කුරුටු ගී වලට දීලා තියෙන වටිනාකම. දැන් කුරුටු ගීයක් තුල මොනවද? දැන් මේ වගේ ත්‍රිපිටකයේ තුල තියෙන වටිනා අරුත කුරුටු ගීවල නෑනේ. කුරුටු ගීය යම්කිසි රටට වටිනාකමක් නැතුව නෙමෙයි. මං කියන්නේ ත්‍රිපිටකයේ තුල තියෙන වටිනාකම නෑ. ඒ නිසා ඔබ හොඳට හිතලා බලන්න අනිත් එක ඒවා මේ අවුරුදු 2000 ගණන් පරණක් නෑ. එතකොට පින්වත්නි පෘථජ්ජනය ලියපු ප්‍රේම ගීතයි විවිධ දේවල් සමේ ගලක සටහන් කරාම ඒක පරිස්සම් කරනවා රජය පවා යම්කිසි වේදමක් දරලා. මොකක් හරි චිත්‍රයක් රජෙක් ඇඳුත් එහෙම සමහරලාට උඩුකයත් නිරුවත්ව ඒකත් රජය පරිස්සම් කරනවා. මම කියන්නේ ඒක පරිස්සම් කරන්න ඕනේ නෑ කියන එක නෙමෙයි ඒක ඒක අවශ්‍යයි. මොකද ඒක රටේ යම්කිසි එක සම්පතක්. මේ රටේ එන විදේශිකයන් පවා ඒව දැකලා මේ රට ගැන ආයි කාලේ මෙච්චර මෙහෙම දක්ෂව ඉඳලා තියෙනවා මේ වගේ දේ තේරුම් ගන්නවා. ඒ නිසා ඒව රටට ඕනේ. මම කියන්නේ ඊට වඩා වටින දේ අපි සතුව තියෙනවා. ඇයි අපි ඒක රකින්නේ නැත්තේ? ඒ ඒ වටිනාකම පින්වත්නි ඔය තියෙන කිසිම දෙයක නැහැ. ඉතින් ඒකට බලන්න අවුරුදු 2000 ගානකට උඩදීත් මේ ලෝකේ වැලි වැලිපත්තු වෙලා සෙල්ලම් කරා කියන එකට සාක්ෂි දරන්න තියෙන හොඳම තැන තමයි ත්‍රිපිටකය. පුංචි ළමයි එදත් එහෙම සෙල්ලම් කරලා. පුංචි ළමයින්ගේ ළමා ලෝකේ එදත් මේ වගේම තිබිලා කියන එකට දැනෙන උදාහරණ මේ දේශන තුළ තියෙනවා. අර අනාථ පිණ්ඩික සිටුතුමාගේ පුංචි මිනිබිරියක් බෝනික් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට බෝනික්කගේ බෙල්ල කැඩිලා එදා ඒ දරුවා දවස් ගාන තිස්සේ කන්නේ නැතුව අඬාඬ ඉන්නකොට අනාථ පිණ්ඩික සිටුතුමා අර පුංචි දරුවාව සතුටු කරන්න කියනවා හරි දැන් ළමයා අඬන්නේ ඇත්තටම Tamange මේ කුසින් වදාපු දරුවා මරුණා වගේ එතකොට දැන් අනාථපිණ්ඩික සිටුතුමා බැලුවා මේ මිනිබිරිගේ මානසිකත්වය තියෙන්නේ ඇත්ත සජීවී දරුවෙක්ගේ මේ යාම හැටියට නම් මෙයාගේ හිත සතුටු වෙන්න දානයක් දෙන්න කතා කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා ස්වාමීනි මගේ මේ මිනිබිරිගේ බෝනික්කාගේ ඔළුව කැඩිලා මගේ මිනිබිරිගේ බෝනික්කා වෙනුවෙන් දානයක් පූජා කරලා පින් දෙන්න ඕනේ කියලා. එතකොට දැන් අර මිනිබිරිට හරි සතුටුයි මේ කාරණේ බුදුරජාණන් වහන්සේක බාරගත්ත පින්වත්නි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන විහිළුවක්ද බෝනික්කෙට්ට පින් දෙනවයි කියන එක. භාග්‍යතුන් වහන්සේට එතනදී අවශ්‍ය වෙන්නේ බෝනික්කාට පින් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ දානෙට මම වඩින්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. එක පැත්තකින් පින්වත්නි බෝනික්ක වෙනුවෙන් හරි මේ දානි පූජා කරන්න අර පුංචි දැරිවි ඒ මිනිබිරි කොච්චර කැප වේද කොච්චර මහන්සි වේද මිනිබිරි බෝනික්ක වෙනුවෙන් දෙන දානි වෙනුවෙන් සමහරට රැයතිස්සේ නිදියන් නැතුව ඒ දානේ පිළියෙල කරන ඒවට උදව් වෙයි. එතකොට මේ මිනිබිරීට තන රැස් වෙන පින බුදුරජාණන් වහන්සේ දන්නවා. අනිත් එක ඒකට සහභාගී වෙන අනිත් සියලු දෙනාටම රැස් වෙන පින උන්වහන්සේ දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෝනික්කට පින් දෙන්න උනත් ඒ දානේ බාරගත්ත පින්වත්නි. ඒක උන්වහන්සේගේ කරුණාව. ඒතර දැන් ඕවගේ සිදුවීම් එක්ක බුද්ධ කාලේ බෝනික්ව අරගෙන ළමයි සෙල්ලම් කරපු හැටි තියෙනවා. දැන් මේ සූත්‍රය මේ සත සූත්‍රෙත් එක්ක බලනකොට වැලිපත්තු කියලා ළමයි සෙල්ලම් කරපු සෙල්ලම් ගෙවල් හදාගත්ත හැටි ගැන තියෙනවා. ඉතින් එහෙම බලනකොට අනේ එදා ඒ ලෝකේ මේ අද තියෙන ළමා ලෝකෙත් එක්ක ගත්තොත් දැන් මේ වෙනකොට නම් සෙල්ලම්පත්තු වෙන සෙල්ලම් ගෙවල් හදන වැලිපත්තු වෙන එක එක ඔය ළමා ලෝකේ මේ වෙනකොට දුරස් වෙලා ගිහිල්ලා ජංගම දුරකතන ආදී විවිධ ඩිවයිස් එක්ක විවිධ විද්‍යුත් වල දුවලා පැනලා සෙල්ලම් කරපු ළමයි අද වෙනකොට කාමරය ඇතුළට කොටු වෙලා තියෙනවා. හැබැයි අපිට දැනෙන අපි පුංචි කාලයක් තිබ්බනේ. ගොඩක් කලාවට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන අය පුංචි දරුවෝම නෙමෙයි. ඉතින් ඔබට දන්න ඔබේ පුංචි කාලේ කරපු සෙල්ලම් ඒ කාලේ බුද්ධ කාලෙත් තිබිලා නේද කියලා ඔබට හිතෙනවා නම් පින්වත්නි ඔබ යන්නේ නැද්ද බුද්ධ කාලෙට? ඔබ ජීවමාන වෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක්ක? පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවමාන වෙනවා නම් ඔබේ මනසේ අනේ භාග්‍යතුන් වහන්සේ අද වැඩ ඉන්නවා වගේ ඔබේ හිතට දැනෙනවා ඇති පින්වත්නි. ඒ නිසායි මම ඔබට මේ උන්වහන්සේගේ උපමාවක පවා වටිනාකම ලෝකෙට නොදැනුණාට මේක අර වගේ ගලක එහෙම කොටලා තිබ්බනම් අවුරුදු 2000 ගාණක් පරණ ගලක් අම්බෝ මේක මේ අකුරු ටිකක් පරණයි කියලා ඕකට දෙන වටිනාකම බලන්න තිබ්බා මේ විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලැබිලා ඕවා පරිස්සම් කරන විදිය. නමුත් අවාසනාව ඉච්ඡර පරිස්සමක් මේ උතුම් ත්‍රිපිටකයට කරන්න ඇයි තවමත් වගකිව යුතු බලධාරීන් කටයුතු නොකරන්නේ කියන එක දැනෙන්නේ පින්වත්නි මේ බුද්ධ වචන අමු අමු මේ වෙනකොට විකෘති කරන අවස්ථා පේන නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනා තමන්ට හිතුමනාපේ අර්ථකතන දෙමින් හිතුමනාපට විකෘති කරමින් කතා කරන විවිධ අවස්ථා මේ සමාජ තුල මේ දැන් එන්න එන්න වැඩි වෙමින් එන නිසා අපි මේවා ආරක්ෂා කරන්න ඕනේ. පින්වත්නි, අන්ත ශ්‍රාවකයෝ මේවා රැක්ක නිසා අද අපිට පරිස්සම් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේවා කතා කරනවා. පින්වත්නි, ගැඹුරු සූත්‍රයක් නිසා මෙච්චර හරියට කතා කරපු එකත් අපරාධය වගේ. මොකද මේ සූත්‍රයට විශේෂ වටිනාකමක් දෙන්න ඕනේ. නමුත් කතා නොකළ අතහරින්න බැරි මේ කාරණා ටික කතා කරේ. රාහතු ස්වාමීන් වහන්සේ ඇහුවේ සත්වයා සත්වයා කියලා කියනවා මේ සත්වයා වෙන්නේ කොහොමද? පින්වත්නි අපි ඔබට කිව්ව මේක ගැඹුරු කරුණක්. හැබැයි මම පැහැදිලිව කිව්වා විවෘත මාධ්‍යයක් හැටියට පංච උපාදානස්කන්ධය ගැන නොදන්නම කෙනා ඉලක්ක කරලා එයාට දැනගන්න පහසු වෙන්න සරලව කියන්නේ කියලා. ඒ නිසා අපි විමසමු පින්වත්නි බුදුරජාණන් වහන්සේ රාද ස්වාමින් වහන්සේට දෙන ඒ උතුම් පිළිතුර. රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතණ්හා කියන රාද රූපය කෙරෙහි යම් කැමැත්තක් තියෙනවනම් යම් රාගයක් තියෙනවනම් යම් කිසි නන්දියක් තණ්හාවක් මේ ඒ කියන්නේ ආශාවක් රූපෙත් එක්ක නන්දියක් කියනකොට අපි කියමු රූපෙත් එක්ක සතුටු වෙන්න ස්වභාවය. මෙන්න මේ සතුටු වෙන ස්වභාවයේ ඒ තියෙන ආශාව ඇල්ම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ ඇලිච්ච නිසාම සත්වයා කියලා කියනවා කිව්වා. ඔය විදිහටම මේ දේශනාවේ වේදනාය යෝ ඡන්தோ යෝ රාගෝ ආදි වශයෙන් වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන ඒ වගේම විඥාන ගැන විඥානේයෝ චන්දෝයෝ රාගෝ යානන්දී යතන්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ මෙන්න මේ ස්කන්ධ පහ ගැන රූපේ ගැන වේදනා ගැන සංඥා ගැන සංකාර ගැන විඥාන ගැන ඇල්ම තියෙන තාක්කල් සත්වෙක් ඇත එතන සත්වයා කියලා පැනවෙනවා කිව්වා එතකොට මේ මේ කියන සතුටු වීම මේ උපාදානස්කන්ධත් එක්ක තියෙන සතුටු වීම, ඇල්ම, තණ්හාව තියෙනකන් එතන සත්වයක් ගැන කතා කරනවායි කියනවා. ඔන්න පින්වත්නි මේක තේරුම් ගන්න තියෙන වටිනම කොටසක් කියන්නේ සමහර වෙලාවට ඔය රූපය කියන එක ගැන අපේ හිතේ තියෙන ස්වභාවය, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන අපේ හිතේ තියෙන ස්වභාවේ අපි සාමාන්‍ය ලෝකේ බාහිර උදාහරණ උපමා ඇසුරු කරලා කතා කරමු. ඒක ගැන කතා කරන්න කලින් අපි බලමු කර බුදුරජාණන් වහන්සේ මෙතනදී මොකද්ද මේ අර පුංචි ළමෙක්ගේ කියන සෙල්ලම් කතාව කියලා. උන්වහන්සේ මෙතෙන්දී කියනවා රාද යම්කිසි චූටි දරුවෙක් පුංචි පුතෙක් හරි පුංචි දුවෙක් හරි වැලි වලින් කෙලි සෙල්ලම් කරනවා. වැලි ගෙවල් හදනවා. එතකොට මෙන්න මේ වැලි වලින් ඔය ඔබ දන්නව මුහුදු වැටලට එහෙම ගිහලා පුංචි ළමයි වැලි වලින් එක එක ඒවා හදනවා. සමහරවිට චූටි මාලිගා වගේ ඒවා හදනවා. එක එක වැලි වලින් තෙත් කරලා එක එක සෙල්ලම් කරනවා. ඒතර ඔයගේ ඔබ දන්නවා මැටි අරගෙන සමහරවිට සත්තු හදනවා නොඑක් දේවල් කරනවා. පුංචි ළමයි. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වගේ වැලි වලින් එහෙම ගියක් මොකක් හරි හදනවද? ප්‍රහාණ වෙලා නැති ඇල්මක් ප්‍රහාණ වෙලා නැති කැමැත්තක් ප්‍රහාණ වෙලා නැති ප්‍රේමයක් ප්‍රහාණ වෙලා නැති පවසක් ප්‍රහාණ වෙලා නැති දාහයක් අර වැලි ගේ ගැන තියෙන තාක්කල් ඒ පුංචි දරුවෝ ඒ වැලි ගෙරෙට ආස කරනවා අර වැලි වලින් හදාගත්ත එහෙම නැත්නම් කෝට් ටිකක් අරගෙන හදාගත්ත ඉටිගොල ටිකක් අරගෙන හදාගත්ත මොකක් හරි සෙල්ලම් ගියක් තියනවාද ඒ සෙල්ලම් ගෙදෙට කැමැත්තක් ආශාවක් ඇල්මක් තියනකන් ඒකත් එක්ක බැඳිලා ඉන්නේ. එතකොට උන්වහන්සේ පෙන්නනවා යම් කිසි වෙලාවක මේ ඒකේ අර කැමැත්ත තියෙන තාක්කල් ඒකේ හරි ලස්සනට කියනවා මගේ ධනය කියලා හිතනවායි කියනවා මේ මේ හදාගත්ත ගේ මේක මට තියෙන ධනය ඊට පස්සේ කියනවා මේ හදාගත්ත ගේ ඇවිල්ලා මගේ කියලා ලොකු මමත්වයක් තියෙනවයි කවර හදාගත්ත ගේ ගැන. ඔබ හිතන්නකෝ අපි පුංචි සෙල්ලම්කේ වල හදාගත්ත මේ කාලේ ගේ ඇතුළට රිංගලා ඉන්නේ මගේ ගේ කියලා ඒක හරි ලොකු මානසිකත්වයක් අපිට තියෙන්නේ. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම තාත්තා උක දකින්න අපි හැමදාම මේ ලී කෝටු ගෙනල්ලා ඉටිකොල ගහලා ගයක් හදාගෙන ඕක ඇතුළට වෙලා ඉන්නව දකින්නකොට තාත්තට හිතෙනවා මේ බබාලට සෙල්ලම් කරන්න ඕනේ කියලා බ්ලොග් ගල් ගෙනල්ලා වැලි ගෙනල්ලා තහඩු හරි මොන හරි ඔය සීඩ්ස් ගෙනල්ලා මොන හරි වහලා හිවිල්ලන දෙයක් ගෙනල්ලා මේ අඩි 10යි 10ක 12යි 12ක වගේ පොඩි කාමරයක් වගේ එකක් හදලා දෙනවා මේ සෙල්ලම් කරන්න කියලා ගියක් විදියට. දැන් ඔන්න තාත්තා ඕක අපිට හදලා දීලා කිව්වොත් එහෙම ඔය ඉටිකොල ගහගෙන කෝටු කෑලි ගහගෙන සෙල්ලම් ගෙවල් හදන්න ඕනේ මෙන්න තියෙනවා පුතාට කාමරයක් හදලා ගියා මේක ඔයාගේ ගියේ හැටියට තියාගන්න කිව්වා. ඔබ හිතන්නේ පින්වත්නි අර චූටි දරුවා සතුටු වෙයිද අර කෝටු කෑලි ටිකොල ගහපු gedara සතු විදින සතුට අර කියන අඩි 10යි 10යි 12යි 12ක කාමරයේ ඇතුලේ සාමාන්‍ය ගයක් වගේ පේන එක ඇතුලේ ඉඳලා එයා සතුටු වෙයිද නෑ ඒක හරි පුදුමයි මේ ළමා මානසිකත්වය ඔබ හොඳට හිතලා බලන්න මට ඕක එක දවසක් නිකන් හිතුනේ මේ එක තාත්තා කෙනෙක් අර මේ එක වීඩියෝ පටය මම හිතන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු වීඩියෝ පටයක් ඔක අන්තර්ජාලයේ තිබුණේ මේ ඒ තාත්තා මේ මේ ළමයා හදාගත්ත සෙල්ලංගේ කඩන අතරහ ගිහිල්ලා අම්මගේ උදව් අරගෙන හදාගත්ත අහිංසක පුංචි සෙල්ලංගයා මේ සෙල්ලංගේ කඩලා දාපු තාත්තා ඊට පස්සේ දකිනවා අර චූටි දරුවා ඒකට දුකෙන් ඉන්න හැටි ඊට පස්සේ මේ දරුවාගේ දුක දැක්කට පස්සේ මේ තාත්තා මොකද කරන්නේ? එයාට ඒ ආපු දුකට අර කඩපු දුකට මේ වෙච්ච එකට සමාවක් ගන්න වගේ මේ තාත්තා ටිකක් ලස්සන හොඳ ලොකු ගයක් හදලා දෙනවා. ඒකනේ අර මේ ඔබ දකින්න සමාලලට හරක් මඩු ඔයගේ ඔය මොන හරි දර දාන්න එක එක මඩුවක් වගේ හදන්නේ ලොකුවට ටිකක් තහඩු ගහලා ලොකු ප්‍රමාණයට ඒ වගේ එකක් හදලා දෙනවා මේ තාත්තා ටිකක් ලুকু එකක්. එතකොට මේ හරක් තුන් හතර දෙනෙක් බඳින්න පුළුවන් විදිය වගේ ලොකු මඩුවක්. ඉතින් හොඳට සීට් මේ සාඩු සීට් හැවිල්ලලා වගේ හදන මේ ගේ අර චූටි බබා දන්නෙත් නෑ මේක මේ කාටද හදන්නේ කියලා. තාත්තා මොකක් හරි ගෙදෙට්ට මොන හරි දෙයක් කර දාන්න හදනවයි කියලා බබා හිතුවේ ගේ පිටිපස්සේ. නමුත් ඒක හදලා ඉවරලා අර පොඩි එක්කිනාට කියනවා පුතේ ඔයාගේ අර එදා මං සෙල්ලංගිය කැඩුවනේ ඒ වෙනුවට තමයි වට මේක හදලා දුන්නේ කියලා. ඉතින් අර ළමයාට එහෙම සතුටක් නැහැ අර කඩපු චූටි සෙල්ලංගෙදර එයාගේ හිතට දැනිච්ච සතුට මේ තාත්තා හදපු මඩුවෙන් එයාට එන්නේ නැහැ. පින්වත්නි ඒක හරි පුදුමයි. අර චූටි කෝටු කෑලි 30කට පොඩි ඉටිකොල කෑල්ලකට එහෙම නැත්නම් හබරල කොලයකට බලන්නකො සමහර වෙලාවට පොඩි සෙල්ලංගියක් හදාගෙන උඩ අපි හෙවිල්ලන්න හබරල කොල කීපයක් ගත්තේ. අපිට ඒක මහා මෙරක්. අර වැලි ටික අපිට ඇත්තමපත් දැන් ඔබට ඔය වැලිවල ඇත්තපත් කියන කතාවේදීත් දෙයක් සිහි වෙනවා. කැලණිය පන්සලේ තියෙන චිත්‍රයක්. ඒ චිත්‍රේ ලොකු කතාවක් කියනවා. අර බෝනික්කට පින් දුන්නා වගේ තමයි. භාග්‍යතුන් වහන්සේගේ පුංචි දරුවන්ට දීච්ච කරුණාව පින්වත්නි හරි පුදුමයි. කැලණියට වැඩම කරපු වෙලාවක බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. ඔය පිණ්ඩපාතේ වඩිද්දී එක ගෙදරක මිදුලේ ළමයි වැලි සෙල්ලම් බත් කර කර හිටියේ. බත්තු යෝය වැලි වලින්. කොල්කට් කොල්කටු අරගෙන කොම්පිට්ටු විදියන් කියන එක ඒ කාලේ හැටියට මොකක් හරි විදියකට කියන්නේ නැති තට්ටු කර කර බත්තු යෝය හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ නිවසේ මිදුලට පිණ්ඩපාතේ වැඩම කරලා දැන් ඉන්නවා. හැබැයි දැන් ඔබ හිතන්න කැලණියට භාග්‍යතුන් වහන්සේ වඩනකොට මේ රටේ එහෙම ධර්මද්වීපයක් වෙලා රහතන් වහන්සේලා හැමතැනම පිණ්ඩපාතේ වඩන එහෙම යුගයක් නෙමෙයිනේ. දැන් මේ පොඩි ළමයි බැලුව මේ කවුද කියලා. එතකොට මේ ශ්‍රමණය ළමයි කෑ ගහන්න ගත්තෙත් නෑ බය වුනෙත් නෑ ළමයි කට අරගෙන බලාගෙන ඉන්නවා මේ මොකද්ද මේ? ඇයි මේ කියලා. ඊට පස්සේ ළමයි බැලුව මෙයාගේ අතේ මොකද්ද එකක් කියාගෙන ඉන්නවා. මේ ශ්‍රමණේ ඇවිල්ලා කියලා දැනුණා. ඉතින් අර අතේ තියෙන පාත්‍රයේ දිහා බලලා ළමයින්ට පුදුම හිතුණා මොකද්ද මේ තියන් ඉන්නේ කියලා. ඊට පස්සේ මේ චූටි ළමයි ගිහිල්ලා අර පාත්‍රයට එබෙන්න පාත්‍රය අතින් අල්ලුවා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව පින්වත්නි උන්වහන්සේ පුංචි දරුවන්ට පාත්‍රේ පහත් කරලා පෙන්නවා ඒගොල්ලන්ට ඕනේ දැන් පාත්‍රය ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මේ පොඩි අයට බලන්න. බලනකොට මේ පුංචි බබාලා දැක්ක භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය ඇතුලේ බත් තියෙනවා. දානි පූජා කරපු ඒ බත් ටික දැක්කට පස්සේ චූටි අය ඇහුවා ආ ඔයාට බද්ද ඕනි කියලා ඇහුවා. පොඩි අය අහනකොට බද්ද ඕනි කියලා භාග්‍යතුන් වහන්සේ සිනහවකින් පිළිතුරු දෙනවා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේගේ සිනහව දැක්කම චූටි බබාලා හිතුවා එහෙනම් උන්වහන්සේ මේ බත් ඕන වෙලාවෙත් ඉන්නේ කියලා. එතකොට පොඩි අය දෙන්න කතා වුණා අපි යාට අපේ බත් ටිකක් දෙමු කියලා. මෙන්න මේ පුංචි පැටව දෙන්න පොල් කට්ටකට පින්වත්නි වැලි ටිකක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේ වැලි ටික භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට දානකොට බුදුරජාණන් වහන්සේ පාත්‍රය පහත් කරලා අර ළමයින්ට මේ වැලි ටික දාන්න ඉඩ දෙනවා. ඔබ හිතන්න දැන් මේක වැඩිහිටි කෙනෙක් කරා නම් ඒ කියන්නේ හිතාමතා වැඩිහිටි කෙනෙක් මේ වැඩේ කළා නම් ඒක අගෞරව සහිතව කළා නම් අනිවාර්යෙන් ඒ වැඩිහිටි කෙනාට කල්ප කීයක් යනකම් කන්න බොන්න නැතුව දුක් විඳීද, නිරේ දුක් විඳීද? මොකද සමහර පසේ බුදුරුන්ගේ පාත්‍ර වලට මඩ දාලා, විවිධ දේවල් කරලා, අසූචි දාලා අනන්ත සසරේ ආත්ම ගණන් දුක් විඳින ජීවිත තියෙනවා. අතීතේ එහෙම සිදුවීම් බොහෝ තියෙනවා. ඒතකොට දැන් ඔබ හිතන්න මේ පුංචි ළමයින්ට මොන වගේ කර්මයක් උතනදි රැස් වෙයිද? අනේ අර චූටි ළමයි කෙරෙහි භාග්‍යතුන් වහන්සේ එහෙම අකුසලයක් රැස් වෙන බව දකිනවනම් උන්වහන්සේගේ බුදු නෙතට පේනවනම් උන්වහන්සේ කවදාකවත් ඒ ළමයින්ට වැලි ටික දාන්න පාත්‍රය එහෙම පහත් කරන්නේ නැහැ. උන්වහන්සේ පාත්‍රේ පහත් කරලා ඇල්ලුවේ පින්වත්නි එතන ඒ පුංචි දරුවන්ට මේ වැලි ටික පාත්‍රයට දාන වෙලාවේ තියෙන්නේ බත් බෙදනවයි කියන සංඥාව. බත් බෙදනවා කියන හැඟීම ඒ සංඥාව තියෙන නිසා උන්වහන්සේ දන්නවා මේ ළමයින්ට එතන පිනක් රැස් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා නොදැන හිටියත් මේගොල්ලෝ බත් දෙනවයි කියලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේට. ඉතින් එතකොට පින්වත්නි සම්මුතියෙන් ඔවුන්ගේ චේතනාව තියෙන්නේ අපි බත් බෙදුවයි කියලා. බත් ටිකක් දුන්නා කියලා. ඒ නිසා චේතනහම් භික්කවේ කම්මං වදාමි. ඒ චේතනාව උන්ට කර්මයක් වෙනවා. මොකද ඔවුන්ගේ මනසේ මේ වෙලාවේ ඔය සෙල්ලම් කරන මානසිකත්වය ඇතුලේ බත් කියන සංඥාවෙන් එහාට දෙයක් නැහැ. අර සෙල්ලම්ගේ ඉටිගොල ටිකක්, ලී කෑලි ටිකක්, හබරල කොලයක් කියලා නෙමෙයි සෙල්ලම්ගේ ගැන මානසිකත්වයේ තියෙන මේක අපේ ගේ කියන බැඳීම තියෙන්නේ. ඒ ඒ සම්මුතිය ඒ පුංචි දරුවන්ගේ මනසේ කාවැදලා ඉවරයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේට අර වැලි ටික බෙදුවට පස්සේ තින් උන්වහන්සේට එදා දානි ටික වළඳන්නත් බැරි වෙන්නේ නැති. වැලිත් එක්ක අර තීච කලින් බෙදලා තීච බත් ටිකත් වළඳන්න පුළුවන් තත්වයක තිබුණාද එහෙම නැත්නම් ඒ වැලි ටික බෙදුවට ඒ වැලි ටික ප්‍රාතිහාර්ය ශක්තිය ශක්තියෙන් ඒ වැලි ඉවත් වුණාද ඒ ගැන සඳහනක් ඒ ගැන විස්තරයක් දන්නේ නැහැ නමුත් මේ පිළිබඳව කැලණියේ ওই චිත්‍රය ඇඳලා තියෙනවා එතකොට මේක අපූර්ව සිදුවීමක් මොකද මේ සිද්ධියත් එක්ක ඔබට හිතන්න දෙයක් තියෙනවා මේ ලෝකේ සිද්ධ වෙන එකම කර්ම එකම ක්‍රියාවක් කර්ම විපාකයක් වශයෙන් සම්පූර්ණ අහසට පොළොව වගේ වෙනස් වෙනවා චේතනාව වෙනස් වීමත් එක්ක. දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් දියුණු ආයුධයක් අරගෙන කාගේ හරි ඇඟක් කපනවා. එතකොට දැන් කෙනෙක් ඇහුවොත් එහෙම දියුණු ආයුධයකින් ඇඟක් කැපුවොත් එහෙම අම්බෝ ඒකට ඉතින් කල්ප ගණන් ඉතින් දුක් විඳින්න කර්ම රැස් වෙනවා දුක් විපාක තමයි ලැබෙන්නේ කියන්නේ. මොකද කාගේ හරි ඇඟක් කපනවා නම් දියුණු ආයුධයක් කරන් ඒක අනිවාර්යෙන් ඒ කපපු කෙනාට දුක පිණිස හේතු වෙන්න බෑ. හැබැයි පින්වත්නි වෛද්‍යවරයා සැත්කමකදී කරන්නේ තෝකම නෙමෙයිද? වෛද්‍යවරයා කියුණු ආයුධයක් අරගෙන සැත්කමකදී මේ ඇඟේ කොටස් කපනවා. හැබැයි ඒක කපනකොට සමහර ලාවට ඔබ දන්නවා වෛද්‍යවරයා මේ හොඳට ඇවිදින්න තියෙන කකුල කපලා දානවා. සමහර ලාවට මිනිසුන්ගේ කකුල් කපනවා අත් කපනවා. ඉතින් ඔබ හිතන්නකෝ මේක වෛද්‍යවරයා නැතුව වෙන කෙනෙක් කළා නම් බන්ධනාගාරවල දුක් විඳින්නත් වෙනවා මෙලොවත් පරලොවත් නිරේ දුක් විඳින්න වෙනවා හැබැයි වෛද්‍යවරයා බන්ධනාගාරේ කියන්නේ නැහැ කකුල් කපලා එයාට සල්ලිත් හම්බෙනවා මේ ජීවිතය තුළ ඒ වගේ මෙයාට එතන පිනකුත් රැස් වෙනවා මොකද වෛද්‍යවරයා ඒ කකුල කැපුවේ ජීවිතේ බේරගන්න. එහෙනම් ඔබට දැන් පේනවා ඇති ක්‍රියාව සමානයි. යම්කිසි මිනිමරුවෙක් කෙනෙකුගේ කකුලක් කපන එක ආයුධයකින් ඇඟ කපන එකයි වෛද්‍යවරයා එක කපන එකයි එකම විදිහට කැපිල්ලක් වුණාට ක්‍රියාව එකයි වගේ වුණාට චේතනාව වෙනස් සම්පූර්ණ චේතනාව මත ඒ තියෙන විපාක වෙනස් වෙනවා ඒ වගේ තමයි අර පුංචි දරුවන්ට පින්වත්නි දැන් ඔතනදී රාද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා රාද ඔය සෙල්ලම් ගේ ගැන ඔය විදිහට කැමැත්ත තියෙන තාක්කල් මේ අපේ ධනය කියලා ඒකට ලොල් වෙලා ඒකට ඇලුම් කරගෙන මමත්වයෙන් ඒ ගේ දිහා දකින ළමයින්ට කොයි වෙලාවෙ හරි අර කැමැත්ත ප්‍රහාණය වෙලා ගියාන. ඒ සෙල්ලම් ගේ ගැන තියෙන ඇල්ම නැති වෙලා ගියාන. ඒ සෙල්ලම් ගේ ගැන තියෙච්ච ආසාව නැති වුණා නම් අන්න ඒ වෙලාවට මේගොල්ලෝ අතින් පයින් අර සෙල්ලම්ගේ විසිරෝලා දාලා කඩලා දාලා බිඳලා දාලා වැලි සෙල්ලම නවත්තනව නේද කියලා අහනවා. ඒ කියන්නේ පිටපත බලන්නකො කොම් පිටු විදියන් කිය කිය පරිසමට පට්ටු කරන වෙලාවේ ඔකින් චුට්ටක් අර පොල් කට්ට උස්සනකොට පොඩ්ඩක් කැඩුණා දුකයි. සමහරලාට ඔබ බලන්නකො හදපු කොම් පිට්ටුවේ නිකන් එක කොනක් කැඩලා වැටුණා කියලා වැලි ටිකත් එක්ක. අපිට දුකයි. හැබැයි ඒ චුට්ටක් කැඩිච්ච දුක් වෙච්ච අපිම අපිට කොම් පිට්ටුව ගැන බත් කියන සංඥාව නැති වෙලා කැමැත්ත නැති වුණ ගමන් අපිම ඕක කඩලා විසි කරලා දැම්මනේ. එතකොට අපිට දුකක් නැහැනේ. අපි කොයි වෙලේ හරි ඒව කඩන වෙලාවක් ආවනේ. එතකොට අපි අතින් කඩලා දානවා, පයින් කඩලා දානවා, විසි කරලා දානවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අකාලිකෝ කියන්නේ. සම්දිත්තිකෝ අකාලිකෝ. ඒ අකාලිකයි කියන්නේ ඕනම කාලයකට ගැලපෙනවා. මොන තරම් මේ උපමාවක් පවා අදටත් අපිට තේරෙනවද කියලා බලන්න ඔබ. මේ බුද්ධ වචනේ හරි පුදුමයි පින්වත්නි. මේවා අවුරුදු 2000 ගානකට කලින් කියපුවා මිසක් මේ අවුරුදු 100කට 200කට උඩදි කියපු කතා නෙමෙයි. එතකොට මේක උපමා කරන්නේ ආම අතිශයින්ම ගැඹුරු කරුණකට. බුදුරජාණන් වහන්සේ පෙන්වන අන්න ඒ වගේ ඒ කැමැත්ත නැති වෙලා ගියාම හදපු තමන්ම කඩලා බිඳලා විසිරෝලා අතින් කඩලා පයින් කඩලා දාලම වගේ උන්වහන්සේ උපමා කරනවා මේ රූපය ගැන අවබෝධ වෙච්ච දාට මේ රූපය යථා පරිද්දෙන් ඇත්ත ඇති සැටියෙන් දැක්කදාට වේදනා සංඥා සංකාර විඥානවල ඇත්ත ඇති සැටියෙන් දැක්කදාට මේකත් කඩලා බිඳලා විසිරුවලා දාන්නේ වගේ කියනවා. මේක පින්වත් මහා ගැඹුරු කතාවක්. ඇත්තටම මේක ඉහි තියෙන ගැඹුරු අරුත විග්‍රහ කරන්න මේ පැය හේතුවක් නෙමෙයි. අපිට මේ දේශනාවේ තියෙන ඊටාම මේ මේ උඩින් කතා කිරීමක් විතරයි මේ. මේ දේශනේ තව ගැඹුරට විග්‍රහයට යනවා නම් රූපේ කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද කියලා එකින් එක කතා කරන්න ඕනේ. ඒ වගේම මේවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ කොහොමද? මේක අත්දැකීමක් බවට පත් වෙන්නේ කොහොමද ජීවිතේ? ඒ අත්දැකීම තුළ ඇලෙන්නේ කොහොමද? ඒවා කෙරෙහි බැඳීම ඇති වෙන්නේ කොහොමද? මේ ඇලීම බැඳීම නැති වෙන්න නම් රූපේ ගැන යථාභූත ඥානය ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද? මේවායේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධවල උද්‍යව්‍ය වශයෙන්, හට ගැනීම වශයෙන්, නැතිවීම වශයෙන් ඒ සමුදය වැය කියන දෙක දකින්නේ කොහොමද? මේකේ තියෙන ආස්වාදයේ ආදීනවේ දකින්නේ කොහොමද? අන්න එතකොට එනවා මේක ගැන ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න අවබෝධය. ඒකට කියන යථාභූත ඥාන. මෙන්න මේ ඇත්ත ඇති සැටියෙන් දැනගත්තට පස්සේ පින්වත්නි අර සෙල්ලන්ගේ කඩලා බිඳලා දානවා වගේ රූපේ විසිරවනවා වේදනා සංඥා සංකාර විසිරවනවා මේ විසිරවනවායි කියන කියන එකත් හරි ගැඹුරු කතාවක් ඒ කියන්නේ අය මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා සලායතනික සූත්‍රය කියලා සූත්‍රයක් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වෝ උපචයන් කියලා වචනයක් උපචය වෙනවා ඒ කියන්නේ රූපය රූපය පිණිස සකස් වීමක් වෙනවා රූපෙට ඇලිච්ච තැන රූපේ උපාදානය කරගත්ත තැන මේ එතන භවය සකස් වෙන හැටි. ඒක හරීම ගැඹුරින් පෙන්නනවා. ඒ කියන්නේ පින්වත්නි මේ මොහොතේ හටගන්නා වූ රූපේ නිසා මේ මොහොතේ හටගන්නා වූ වේද විඳීම් නිසා මේ මොහොතේ හටගන්නා වූ සංඥා කියන හඳුනා ගැනීම නිසා මේ මොහොතේ හටගන්නා වූ චේතනා නම් වූ සංස්කාර නිසා මේ මොහොතේ හටගන්නා වූ විඥාන නම් වූ දැනගැනීම නිසා යලි යලි රූප සකස් කරනවා මේ භවය තුල කර්ම සකස් වීම තුල යලි යලිත් විඳීම් සකස් කරගන්නවා යලි යලිත් සංඥා සකස් කරගන්නවා යලි යලිත් චේතනා සකස් කරගන්නවා යලි යලිත් විඥාන සකස් කරගන්නවා සකස් වෙනකොට මොකද වෙන්නේ ආය ආයත් උපතක් පිණිස ඒ විපාක හේතු වෙලා නැවතත් කර්මානුරූපව කොතන හරි උපත ලබනවා ආය ආයත් රූප හට ගන්නවා ආය ආයත් විඳීම් හට ගන්නවා ආය ආයත් සංඥා හඳුනා ගැනීම හට ගන්නවා ආය ආයත් සංස්කාර කියන චේතනා හට ගන්නවා ආය ආයත් විඥාන කියන දැනගැනීම හට ගන්නවා දැන් බලන්නකෝ එතකොට රහතන් වහන්සේලා රූපේ ඇත්ත අවබෝධ කළා විඳීම් වල ඇත්ත අවබෝධ කළා සංඥා වල ඇත්ත අවබෝධ කළා සංස්කාර වල ඇත්ත අවබෝධ කළා විඥානය ඇත්ත අවබෝධ කළා අවබෝධ වුණාට පස්සේ අර පොඩි ළමයාට අර සෙල්ලම් මේ කොම් කොම්පිට්ටු කියන වැලිබත් ගැන සෙල්ලම්ගේ ගැන තියෙන කැමැත්ත නැති වෙලා ගියාම කඩලා බිඳලා විසිරුවා වගේ රහතන් වහන්සේලා රූපය සාක්ෂාත් කරලා රූපය කෙරෙහි තිච්ච තෘෂ්ණාව ප්‍රහාණි කරලා විසිරුවලා දැම්මා. අර උපචේ වෙන්නේ නැති තැනට විසිරුවලා දැම්මා. භවය විසිරුවලා දැම්මා. විසිරුවලා දැම්මට පස්සේ උන්වහන්සේලා පිරිණිවෙනවා. යලි යලිත් උන්වහන්සේලාට රූප සකස් වෙන්නේ නැහැ. වේද විඳීම් සංඥා සංස්කාර විඥාන කිසිවක් සකස් වෙන්නේ නැහැ. පින්වත්නි ඔබට මේ දේශනේ තවත් දේශන ගණනාවකින් විග්‍රහ කළ යුතු ගැඹුරක් තව තව එහාට යන්න තියෙනවා වුණත් කාලය එක්ක ඉන්න සටනක නිසා ඔබට සරලව තේරුම් ගන්න මේ ටික කිව්වේ. නමුත් ගැඹුරු අරුතක් හොයන කෙනෙකුට මේ උපමා ටික තේරුම් අරගෙන ඒගොල්ලෝ දන්න ගැඹුරු කරුණු ටික ගලපගෙන ඔවුන්ටත් මේ තුල ලොකු කතාවක් මේ උතුම් සත්ත්ව සූත්‍රය ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ සූත්‍රයක් තියෙනවා කියලා දැනගෙන හිටපු නැති කෙනෙකුට මේ සූත්‍රය දැන් සොයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇත්තටම පෙන්වන්නේ මේ පංච උපාදානස්කන්ධය තුල සතුටු වෙන කෙනා හරියට කොම්පිට්ටු හද හද ක්‍රීඩා කරනවා වගේ ක්‍රීඩාවක්. ඒ කියන්නේ ඔබ පින්වත් නොදැන හිටියට ඔබ ඇහින් රූප දකින තැන ඔබ රූපෙත් එක්ක ක්‍රීඩා කරනවා වේදනා එක්ක ක්‍රීඩා කරනවා සංඥා සංස්කාර විඥානත් එක්ක ක්‍රීඩා කරනවා ඔබට ඔබට නොතේරුණාට ඔබ නොදැන හිටියට ඔබ කනින් ශබ්ද අහන තැන ඔබ රූප වේදනා සංඥා සංස්කාර විඥානත් එක්ක ක්‍රීඩා කරනවා. ඔබ නහයට ගඳ සුවඳ දැනෙන තැන, දිවට රස දැනෙන තැන, කයට පහස දැනෙන තැන, මනසට අරමුණු හිතෙන තැන ඔබ රූප වේදනා සංඥා සංස්කාර විඥානත් එක්ක ක්‍රීඩා කරනවා පින්වත්නි. ඒ ක්‍රීඩාව තුල ඔබ ඉන්න ඇලිලා ඒ තුල බැඳිලා ඉන්න ඔබේ මේ ඇල්ම දුර වෙලා යන්නේ කවදා හරි දවසක මේකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරපු දාට එදාට තමයි ඔබ මේ කඩලා විසිරුවලා විනාශ කරලා දාන්නේ. බුදුරජාණන් වහන්සේ රාජු ස්වාමින් වහන්සේට අවසානයේදී කියනවා ඔන්න ඔය කඩලා බෙදලා දාන්නේ කරෝත තණ්හක්කයාය පටිපජ්ජත මේ තණ්හාව ක්ෂය කරලා විනාශ කරලා දැම්මට පස්සේ ඒ තණ්හක්කයෝහි රාද නිබ්බානන්ති රාද නිවන කියන්නේ ඔන්න ඔය තණ්හාව ක්ෂය කිරීමයි. ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධය කෙරෙහි තිච්ච තෘෂ්ණාව කඩලා බිඳලා විනාශ කරලා දාපු ඒ ක්‍රීඩාව නවත්තලා දාපු දවස තමයි නිවන කියලා කියන්නේ. ඔබට පින්වත් මේ සසර ක්‍රීඩාවේ ඇත්ත తත්වේ මේ විදිහට සංක්ෂිප්තව මේ උතුම් අනුශාසනාව තුළ සත්ත්ව සූත්‍රය ඇසුරෙන් කියා දුන්නේ ඔබ සියලු දෙනාටම ගෞතම බුදුසසුන තුළම චතුරාර්ය සත්‍ය අවබෝධය පසක් කරන්නට මේ උතුම් කෙටි අනුශාසනාව හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති සාදු සාදු සාදු නම් ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සම්පත